අපේ කාල වේලාව ගොඩක් ඉක්මලා තියෙන්නේ. තව එක්කෙනෙක් ප්‍රශ්නයක් අහන්න ඉන්නවා. රේඛා මහත්මිය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඉස්සෙල්ල මහත්මිය කහ ප්‍රශ්නයක් හා සම්බන්ධයි මේක. අර මස් මාංශ පිළිබඳ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. එතකොට දැන් බුදුහාමුදුරුව අපිට ඒ පිළිබඳව අර නීතියක් පනවලා නැහැ. කියන්නේ මස් මාංශ අනුභවය හොඳ නැහැ කියලා. එතකොට ඔය කියන පැත්තෙන් බැලුවහම අපි මස් මාංශ කන එක පවක්ද? එතකොට එතන මොකක්ද ගැළපීම කියන්නේ සතු නැති කරනවා තමයි මස් පිණිස. එතකොට අපි කොහොමද දැන් මාළු එහෙම අපි ගෙනල්ලා කනවනේ. එතකොට එතනදී ඒක අපි අනුභවයට ගැනීම එතන අපිට පවක් සිද්ධ වෙනවා දෙකෙන්. ඔය කියන தත්වෙන් බැලුවහම. මෙහෙමයි. දැන් මස් මාංශ අනුභවයෙන් වළකින්න පුළුවන් නම් කාරණේ තේරුම් අරගෙන වඩා ශ්‍රේෂ්ඨයි. එතකොට ඒක තමන් අනුභව කරනවා නම් එතනදී මරාගෙන අනුභව නොකර ඉන්න පුළුවන් නම් එතකොට අර තමන් ප්‍රාණඝාතය කළා කියන තැනින් තමන්ට රැකෙන්න පුළුවන්. හැබැයි තමන්ට හිතෙනවා නම් දැන් මෙහෙම ගේනකොට එතකොට තවත් අනිත් අය මේකට මම නිසා මරනවා. එතකොට දැන් ඒකට මම අනුබල දීමක් වෙනවා. ඒ නිසා මේක සුදුසු නැහැ කියලා හිතෙනවා නම් එතකොට අන්නේ ඒ අවබෝධයේ දැක්මත් එක්ක තමයි ටිකෙන් ටික අපි ඒවෙන් රැකෙන්නේ. ඉතින් ඒවා තීරණය වෙන්නේ අපේ ප්‍රඥාව, අපේ කරුණා මෛත්‍රිය ඒවත් එක්ක තමයි අපේ ප්‍රතිපදාව වඩා පුළුල් වෙන්නේ. එහෙම නැති තැනකදී අපි දැනට මස් මාංශ අනුභව කරනවා නම් දැන් මේක අකුසලයක්ද අකුසලයක්ද කී කී පසුතැවෙන්න ගියොත් ඉතින් නිකන් අපි හිතලා අකුසල් ගොඩක් රැස් කරගන්න මානසිකව එතකොට අපිට එතන ගැටලුවක් තියෙනවා කියලා පෙනෙනවා නම් වඩාම යෝග්‍ය දේ තමයි එකෙන් වැළකී සිටින එක. මොකද අපේ චේතනාවත් එක්කනේ මේ සියල්ලක් බද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එහෙම මේකට අකුසලයක් වෙනවා වෙනවා කියලා මනස පසුතැවෙනවා නම් ඉතින් කොහොමද එතන අකුසලයක් තමයි සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර තව දෙයක් කිව්වා අර පොළවේ අර අත්තක් ඇනුනහම ඒක අයින් කරලා ඒ ගැන හිතලා අර දෙයක් කතාවක් කිව්වා. එතනදී ස්වාමීන් වහන්සේ දැන් මේක ධර්ම කතාව හා කෙලිම සම්බන්ධ නැහැ. අද දැන් වත්මන් සමාජයේ උගන්වනවානේ අර law of attraction කියලා යමක්. එතකොට ඒකෙදි කියන්නේ මේ බුදුදහමේ කියන මේ සංකල්පයනද. ඒ කියන්නේ අපි ඉමේජ් කරන දේ අපිට අනාගතයේදී සිද්ධ වෙනවා. අපේ සිතිවිල්ල අනුව ඒ දේ සිද්ධ වෙනවා කියන එක. ආ දැන් එහෙම එහෙම සිත් දැන් අපි හිතමුකෝ දැන් එහෙම කටුවක් දැන් අපි හිතමු එහෙම පොල් ගොබයක් කඩා වැටලා හරි වෙන අත්තක් කඩා වැටලා හරි ඇනිලා තියෙනවා. දැන් ඒක හැමදෙනාම අනිවාර්යෙන් අයින් කරන්න ඕන කියලා නියමයක් නැහැ ඉතින්. ඒ කර්මා මෛත්‍රිය උපදවාගෙන ඒ ලෝක ධර්මතාවයේ තේරුම් අරගෙන අපිට ඒක අයින් කරන්න පුළුවන් නම් ඒකේ ඵලය අපට තියෙනවා. ඒ වගේ දෙයක් තමයි ඉතින් මේ මේ හැමතැනදීම සිද්ධ වෙන්නේ. අපිට මස් මාංශ කෑමේ ආදීනව තේරුම් අරගෙන ඒකෙන් වළකින්න පුළුවන් නම් සත්තුන්ටත් හොඳයි අපටත් හොඳයි. ඉතින් ඒක වළකින්නේ නැතිනම් ඒ ඒ ප්‍රමාණයත් එක්කලා ඒකේ හානිය Tamanටත් ලෝකෙටත් සිද්ධ වෙන්න පුළුවන් ඇති. පැහැදිලි ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි.